ගුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න අද මොකද අම්මා දිසීමා දුවේ මම මේ තකහණියක් ආවේ දූට ලොකු රහසක් කියන්න. ඒ මොකද්ද? මට ආරංචි අප්පච්චි මෙහාට එනවයි කියලා. මේ කලබල වෙන්න එපා දුව. අප්පච්චි මොනවා කීවත් කවුරු මෙහාට එක්කරාගෙන ආවත් කිසිම අමනාපයක් වෙන්නන්ට නම් එපා වුන්. අප්පච්චි තරහා වුණොත් මහා විනාශයක් වයි. ඇයි මට ඕවා කියන්නේ? ඇයි අම්මට බැරි අප්පච්චිගේ හිත නම ගන්නට? ඔය ටින්ගක් කල්පනා කරලා බලන්න මම මැදි වෙලා ඉන්න තැනගෙන හරියට අර ගිනි පෙළෙල්ලට මැදි වෙච්ච කූඹියෙක් වගේ නේද මං. ඔව් මගේ රත්ත රන්දුවේ ඔව් මං ඒක දන්නවා. ඒක මට බෑ අපච්චිගේ හිත නම්මන්ට. උන් බෑ නමන්ට බැරි ලීයක් වගේ. එහෙනම් ඉතින් මට තියෙන්නේ අර සූර්යා කොටුවේ කළු මැණිකේ කුලිකාරයලවපු ස්වාරිස් ඩ්‍රයිවර් එක පැනලා ගියා වගේ. චී චී චී නෑ නෑ දුව ඉන්නේ ඊට වඩා වෙනස්. හොඳට ඉගෙන ගත්තු, හොඳට විභාග පාස් කරාපු වැදගත් tempat මහත්තේ බැඳගන්න බලාපොරොත්තු වෙන්නේ නේද? ඈ කල්පනා කරලා බලන්ටකෝ දුව. ඒත් ඉතින් කෝ ඒක කරගෙන මට පිට වෙලා යන්න ඉඩ දෙනවා. නාමල් මං ඉඳ කී සැරයක් නම් නොමෙරි බේරුණත් වෙන මිනිහෙක් නම් ආයෙත් මේ මුවන් පැලස පස්පා ගන්නටවත් එයිද? මන්නේ සේරම දන්නවා දුවේ. ඒවා ඇරෙන්ට අපච්චිගේ ආදායම් බදු පුරස්නා උසලා හතුරු ඇරපු පෙස්සන් ඉඳ අපච්චි පපුව හිර වෙලා මැරෙන්ට ගියා. කවුද ඒවා බේරලා දුන්නේ? ඈ? කවුද අප්පච්චි ඉස්පිරිතාලේ ඇඳක් උඩ දපා තියලා ඉන්නකොට රෑ දවල් දෙකේ ඇඳ ළඟින් එල්ලෙන්නේ නැතුව බේතේ දිදි බේරාගත්තේ ඒ විතරක් දාම්මා අර තේ වත්තෙන් රබර් වතු වලින් කුඹුරු වලින් ආපු ආදායම් පිට මිනිස්සු හොරකම් කරනේවා තේරෙම නැවැත්වි කවුද ඔව් දුවේ ඔව් ඒ ළමයා ඉහත ආත්මේ ඉඳලම අපිව රැක ගන්න ආපු කෙනෙක් නමුත් අපේ හතුරෝ ඉඳගෙන අපච්චිගේ හිත බින්දා. මේ තියෙන බූදලේට විදින්ට හිතාගෙන. අන්න ඒක දුගේ අපච්චි විශ්වාස කරන්නේ නෑනේ. ඉතින් අපච්චි කොයි වෙලාවෙද මෙහාට එනවයි කිව්වේ? වෙන කවුද ඉන්නේ අපි අම්මා? අපි වැඩ කරකෙල්ලට අද උදේ ඇහුණලු. පාරේ ගිය කීරම්මයි සොබනී කතා වෙනවා මේ. මොනවද කතා වුනේ? මේ කොහෙද නැති ආරංචියක් ගැන සුමන කීවයි කියලා අම්මා කලබල වෙන්න ඕනේ නෑ නෑ නෑ දුවේ එහෙම නෙවෙයි. එහෙම ආරංචි පංගුවක් වෙලාවට හරියට හරි. හොරිසියෙන් ඉන්න දු. හොඳයි අප්පච්චි මෙහාට එනවයි කීවේ. මට ඇති ලෙඩක් නෑයි කියලා වෙදසියගෙන් මාව බලෙන් අරගෙන ගිහින් ගෙදර කියලා අර දිගා මඩුල මිනිහට බන්දලා දීලා අත පියා ගන්නට. හා? මං හිතන්නේ ඒ වගේ මොකක් හරි දෙයක් ගැන දූට කියන්ටයි එනවා ඇත්තේ. ඔව් මං අහන්නේ ඉතින් වෙන කවුද අපච්චිත් එක්ක එන්නේ? මන් දන්නේ මුදියා මාම එනවද? මන් දන්නේ නෑ දුවේ. නැත්තම් අර අපච්චිගේ ලොකු නැගා එනවද? මම කාට හරි යෝජනා කරන්න. අපෝ නෑ නෑ. අම්මා නැත්තම් අපේ පවුලේ මාමලා බාප්පලා ලොකු අපච්චිලා ඒ ඇත්තෝ අපි ඉන්නවද මැරුණද කියලා හොයා බලන්නේවත් නෑ. අපච්චිගේ නපුරු වැඩ හන්දා. ඒ කියන්නේ අප්පච්චි තනියම දෙනවයි කියවේ. හරි. අප්පච්චි විතරක් නම් එන්නේ කමක් නැහැ. තියෙන්නේ මං කොහොමද මේක කියන්නේ? අම්මා. අම්මට ඇහුණද මං කියාපේක? මොකද නෑ දුව මොනවද කිව්වේ? අප්පච්චි විතරක් නම් එන්නේ ආවට කමක් නැහැ. හැබැයි වෙන කවුරු හරි එක්ක ආවොත් මං අර පිළිකන්නේ දොරෙන් එහා වත්තට පැනලා යනවා යන්න ඉස්කෝලේ. එතකොට මොකද වෙන්නේ දන්නවද? ඒන මිනිහයත් එක්ක අපච්චියයි ඉස්කෝලෙට ආවේ. ලොකු මහත්තයා දෙකක් කියයි අපච්චිට. නාමල් කරපු උදව් උපකාර ගැන. මන් දන්නේ මේක කොහෙන් ඉවර වෙයිද කියලා. මං අහන්නේ කවුද මෙහාට එක් කරගෙන එන මිනිහයා කියලා යම්මා? කවුරු ආවත් කලබල නෙවී හොඳින් කතා කරන්ට කියලා මං කිව්වනේ දැන්. ඒ කියන්නේ ඒන මනුස්සයාගේ හිත නරක වෙයි කියලාද මම නරකට කතා කිරුවොත්. මේ බලන්න අම්මා අම්මගේ මූණේ ඉරියව් වලින් මට පේනවා ඒ එන්නේ කවුද කියන්ට අම්මා දන්නවයි කියලා. නෑ කියන්ට එපා. පිස්සු. හොඳයි කවුද එන්නේ? ආවද කොහේ? අම්මන් හිතුවා හරි. ඔහේ ආපුවා. දුවේ? දුවේ? දුවේ බිසෝ කොහෙ කොහෙද යන්නේ බිසෝ යන්ට එපා දුවේ බිසෝ ඉතින් කාටද කියන්නේ මේ පටලැවිල්ල මම දැන් හරියට ගිරේට වැටිච්ච පුවක් ගෙඩියක් වගේ කැපෙන්න පටන් ගනි. ඕ මේ ඈ මාමා <laughs> මේ ප්‍රතිකාර හොඳ නම් ඇයි බිසූට ගෙදර යන්න නොදී නවත්තාගෙන ඉන්නේ? මාත් කැමති නෑ දුව මෙහෙ ඉඳගෙන බේත් කරගන්නවට. නොමුත් වෙදරාලාමේ මගේම නෑ කෙනෙක් හින්දා දුව මෙහෙ නැවතිලා පුරතිකාර ගන්නවට මගේ අකමැත්තකුත් නෑ. නමුත් දැන් ඇති මෙහෙ හිටියා. අද කොහොම හරි ගෙදර එක්කරාගෙන යන්ටයි මම මේ පුතා එක්කම ආවේ. මේ වෙදමාමා ඉන්නවද? වෙදමාමා. වෙදමාමා. ඒත් මට පුදුම හිතුණා අර ගේට්ටුව අද ඇරලා තියෙනකොට. මං මීට කලින් දෙතුන් දවසක්ම ආවා. ඒ හැමදාම ගේට්ටුව වහලයි තිබ්බේ. <laughs> හොර හතුරු වැඩි මේ කාලේ. ඔය ගේට්ටුව වහලමයි තියෙන්නේ පුතේ. හ්ම්. හැයි වෙදමාමා අඬ ගහන්නේ? ඇයි කියන්නේ බලන්න මේ කවුද මිදුලේ ඉන්නේ කියලා. ආ අපේ දිගා මඩුල්ලේ බෑනන්ඩි. <laughs> ආ යම් පුතා ඇතුළට යම්. යම්. ආ ආ එපා එපා දන ගහලා මට වඳින්න එපා. ඔය කලිස මේ දූවිලි ගෑවේ. <laughs> ඔන්න ඔන්න. වැදගත් පවුල්වල වැදගත් විදියට හැදෙන ළමයි ඔය දූවිලි ඩිංගක් ගෑවුණයි කියලා සිවිත් විරිත් අමතක කරන්නේ නෑ නේද පුතේ කෝ මේ විදරාලාන් ඉන්නවද මේ කවුදෝ ඇවිල්ලා ලෙඩෙක් බලන්ට එක්කගෙන ගියා ඒගොඩ ගම්මැද්දට හ්ම් කොයි වෙලාවේද ගියේ කොහෙද ගියේ කීයටද ආපහු එන්නේ ඔය කිසිම දෙයක් මම දන්නේ නෑ මං එනකොටම වෙදමාමා අර හයරින් කාර් එකක නැගලා යන්න ගියා. එක <laughs> අතකට වෙදමාමා ගෙදර නැති එක හොඳයි අද. නේද ලොකෝ? ඇයි එහෙම කියන්නේ? ලොක්කා කැමති නෑ බිසෝවා අපේ ගෙදරට එක්කරගෙන යනවට. හැමදාම කීවේ දුවගේ ලෙඩේ හොඳටම සනීප වෙනකල් මෙහෙම නවත්තාගෙන බේත් කරනවා කියලයි. මට දැනගන්න ඕන මොකද්ද ඒ අසනීප කියලායි. මේ කමක් නැද්ද මම දැනගත්තට. මං අඳුරන යාළු දොස්තරලා කීප දෙනෙක්ම ඉන්නවා. ආ ඇහුණද ලොකෝ? මේ බෑනන්ඩි අඳුනන යාළු දොස්තරලා හුඟ දෙනෙක් ඉන්නවලු. ඕ කොච්චර හොඳද යාළු දොස්තරලා ඉන්න එක නේද? නමුත් ඉතින් වෙද මාමා මෙච්චර දුරට බේත් කරලා දැන් මේ ශනීප වේගනේ එද්දි කඩාගෙන පිටවේදකමක් කරන්ට යනවට උන් දැ කැමති වෙන්නේ නෑ. මං දන්නවානේ වෙද මාමගේ ඇති. සනීප වේගෙන ආවනම් මං අහන්නේ ඇයි තවත් මෙතන ඉන්නේ? ඈ? හෝ බිසෝදු බිසෝ මගේ දුව කොහෙද ඉන්නේ දු? එන්නකෝ මෙහාට දුව. බිසෝ බිසෝ මෙහාට හැමදාම වහිනවද මේ වගේ? දිගා මඩුල්ලට මෙච්චර වහින්නේ නැහැ. <laughs> මං හිතුවේ මේ වහිනකොට ඒ පළාත් වලටත් වහිනවා කියලායි. <laughs> පංගුවක් දවස්වල බොම තදේට වහිනවා. ආ. ගොයිරාලල කියන්නේ මොර සූරණ වැස කියලා. ලොකෝ ලොකෝ නිකක් මේ මෙහාට ආවනම් මේ කුස්සිය පැත්තට. ඇයි ඇයි ඇයි මේ කොමේ කෙල්ල මම මේ හැම තැනම බැලුවා. ඔහෙ නෑ. දැන් මේ ටිකකට කලින් හිටියේ ওই පැත්තේ. දූ බිසෝ බිසෝ හිටියා කිව්වා එහෙනම් කෝ කොහෙද ඉන්නේ ඈ මං ඒ කාර් එක එනකොටම එළියට ගියානේ දොර අරින්ට. එතකොට මේ මෙතන හිටියා අඬන. ඈ ඇඬුවා. අඬන්නේ ඇයි? hina වෙනවා මිසක්කා. මේ ඉලන්දාරියා දැන් කීප දුහක්ම මෙහාට ආවා බිසෝව දැකලා කතා බහ කරලා අර අර අපි ඒ කාලේ කෙරුවා වාගේ කාටත් හොරෙන් ඩිංගක් මේ ඇඟලුම් කරගෙන ඉතින් මේ මේ අහන්ට ගෙදර ඇතෝ විසෝ ඉන්නේ ලොකු හිත වේදනාවෙන් නෙවෙයි ඒක තේරෙන්නේ නැද්ද මේ හිත වේදනාවල් සේරම අර බොල් වී අහුරු වෙල් හුලගේ ගියා වාගේ බැලූතෙක් මාන නොපෙනී යයි මේ රත්තරන් ඉලන්දාරියාගේ ආශ්‍රය අද මේ වෙදරාල ගෙදර එන්න කලින් අපි කොහොම හරි මුන් දෙන්න මුණ ගස්සන්න ඕනේ. ඇහුණාද? ඒ විතරක් නෙවෙයි අපට පුළුවන් මේ ළමයාගේ කාර්කේම බිසුවවත් නංවාගෙන අපේ ගෙදර දෙන්න බස්සලා හිටන් අපි දෙන්න ටිකක් මගහැරලා ඩිංගක් ඉඩ දෙන්න දෙන්නට. හොන්ට ගෙදර එක්කෙනා මොනවද මොනවද? හොන්ට මොනවද? මේක මේ උහේ හිතන විදිහටවත් මං හිතන හැටියටවත් අනික් කෙනෙකුට ඕන කරන හැටියකටවත් කෙරෙන මංගල්‍යයක් නෙවෙයි. ඕන ඕන්න ඉතින් පටන් ගන්නවා අරෝගේ ಗುಣ වරුණි කියන්ටද කොහෙද? ඔව්. ඉමින් කතා කරනකෝ. මට යකා නගිනවා ඉස්කට්ට රත් වෙලා ඔය අනම්මනම් කතාවලට අම්මා. ඒ යකාට කුද ගහගන්න කියන්න. ඈ මොනවද කිව්වේ? ඈ මොනවද කිව්වේ? මං කියන දේ ඇහෙනවද? මේ හොඳ හිතින් බිසෝට මෙහාට එන්න කියනවා. කොහෙද මගේ දෝණිව හැංගුවේ? අපෝයි පීත්‍රු සෙනෙහක තරම. සරම සරම කියනවා ඉතලයි මට ඇහුනේ. ඔව්. මම මේ උන් හිටි ගමන් මේ පරණ සරම ඇඳගෙන බෑනගේ කාරයකට නැග්ගේ. ඈ. මන් දන්නවා මේ සරම පරණයි කොහොල්ලගේ ඇවිලයි කියන්නේ. නමුත් බලනවා මේ ළමයා ඒත් මාව කාරකේ ඉස්සරහා සීට් එකේ වාඩි කරගෙන අන්ට ගෙදර ඇත්තෝ මම් බිසෝවේ හැංගුවේ නෑ. එහෙනම් මං බිසෝව කොහෙවත් හැංගුවේ නෑ. දැන් කෝ? මං ඉස්සරහ දොර ඇරලා මෙහාට ආවා බිසෝට කියන්ට. ඒනකොට බිසෝ මෙන්න මේ ලියුම අර කනප්පෝ උඩින් තියලා යන්ට ගිහින් යන්ට කොයි ගියාද මන් දන්නේ. ඈ? කොහෙ ගියාද? ඇයි ගියේ කියන්ට මන් දන්නේ නෑ. බලන්ටකෝ ලියුමේ මොනවද ලියලා තියෙන්නේ කියලා. කන්නඩිය ගෙනාවේ නැද්ද? නෑ නෙන්නම් කලබලයට කාර් කෙනෙක් ගමිසක්. චා සිසි කොහෙද මං කන්නාඩි කුට්ටම දැම්මේ? ඔය ඔළුවේ ගහගෙන ඉන්නේ රංගිලාස් කුට්ටමද? රංගිලාස් කුට්ටම කවුද දාගන්නේ? රංගිලාස්. මේ මගේ හොඳ කන්නාඩි කුට්ටම තමයි මේ තියෙන්නේ. එහෙනම් ඉතින් කලබල නැතුව බිසෝ මේ කනප්පෝඩ තියලා ගිය ලියුම කියෝලා බලන එක නියැත්තේ. ඕ බලන්න. ඕ. මේ මේ ලියුම ලි ලි ලි ලියන්නේ දිගා දිගා දිගා මඩු මඩු දිගා මඩු දිගා මඩුල්ලේ ආ දිගා මඩුල්ලේ ඉස් ඉස්කෝලේ ඉගෙනගත්තු කලේ කලේ කලේ කලේ නෙවෙයි කාලේ ඉගෙනගත්තු කාලේ ඔව් ඔව් ඔව් ඔව් මේ මම මට මට යාලු යාලු උන උන උන උන උන උන හැදුනලුද උන උන නා උනා උන නෙවේ මේ කියන ගෑනු ළමයාට අර ඉස්සරහා ඉඳගෙන ඉන්න ඔහේගේ ඔය ලොකු අලුත් බෑන මේ කියන ගෑනු ළමයාට යාළු නාලු උන නෙවෙයි උනාලු ඊට පස්සේ මොකද උණයි කියන්නේ බලමු මේ ඉලන්දාරියා මේ කියන කෙල්ල එක යාළු උණයි කියලා අපේ දූ බිසෝගේ මේ ඊලන්දාරගේ පරහස්තාව කරන්න එපා කියනවද? ඈ? <laughs> කුද ගහන්න කියලා මං ඒක කරනවා. ආයේ දෙකක් නෑ ලොකෝ. ඔව් ඔව් ඔව්. පොඩ්ඩක් ඕ. ටින්ගක් ඉවසගෙන ඔය ඔය ලියුම ඉතුරු හරියක් මේ පොඩ්ඩක් මේ මේ මේ අහනවා ලොකෝ මේ අහනවා. මම මේ වෙයි කියේ මුලා දෑනියා. මං ඔය ඉස්කෝලේ ගිය කෙල්ලෙකුගේ ලියුමක් කියවලා කාලේ නාස්ති කරන්නේ නැහැ. ඇහුණාද? එහෙමනම් මේ අහන්න. මේ අහන්න. මොනවද? මේ අහන්න ආරච්චි මුලා දෑනිතුමනි මේ වාගෙම ලියුමක් ඇවිල්ලා නේද? ඔහේ පෞගිය දවස්වල කලබල වෙලා දැඟලුවේ. ඈ? නෑ නෑ නෑ මට මෙහෙම ලියුමක් ආවේ නෑ. ඔය ඔය ඕකනේ මං කියන්නේ. සී කල්පනාව නෑ කියන. මේ ඒ එක ලියුමක් මට දුන්නා කියෝලා බලන්න. ආ මේ කෝ කෝ මොකද මං ඒක මේ ඇඹිලියේ තියාගෙන හිටියා කාටවත් නොපෙන්න. ආ මේ තියෙන්නේ ඒකත් වටිනවද වටිනවද මං දීපු ලියුම ඔය කබල් ඇඹිලියේ කොටාගෙන ඉන්න ඈ හොඳයි හොඳයි මොනවද මේකේ ලියලා තිබ්බේ? මේකේ ලියලා තියෙන්නේ බිෂෝට එවාපු ඔය ලියුමේ තියෙන ඒවමයි. දැන් මේ ගෑනු ළමයාට දරුවෙක් ලැබෙන්නේ. නෑ නෑ නෑ නෑ මේ ලියුමේ වන්නේ කවුද කියන්ට මං දන්නවා. මේවා මේ බිසෝගෙයි අර එළියේ ඉන්න හොඳ ඊලන්දාරියාගේ පරස්තාව කඩන්ට කරන උප්පර වෙට්ටි. මේවා ලියන මිනිහා මං කවදා හරි අල්ලලා හිතන් බැඳලා ඇඟිලි වල නියපොතු අස්සට අනිනවා ඉදිකටු. ආයේ කවදාවත් මේ වගේ නොසණ්ඩාල ලියුම් ලියන එක නවත්තන්න. ඊට වඩා නරකද මේ ලියුම් ලියාපු ඒ ගෑනු ළමයාගේ ගමට ගිහිල්ලා ටිකක් හොදිසි කරලා මේකේ ඇත්ත නැත්ත හොයලා බලන එක. ඈ නියපොතු අස්සට ඉදි කටු ගහන්න කලින් බොලන් ලොකෝ මම මේ පලාතේ නම ගියේ ගම්මුලා දෑනියා නේද මං රහස් පරිසකෙක් නෙවෙයි ගෑනු කෙල්ලෙක් බඩ ගැබ්බර වෙලාද කියලා හොයා බලන්න ආ ඒක මගේ තත්ත්වයට මදි පුංචිකමක් නේද ඒක වඩා ලොකු මදි පුංචිකමක් වෙයි බිසෝ බන්දලා දුන්නට පස්සේ. ඒ කියන්නේ බිසෝව මේ ඇවිත් ඉන්න රටක් වටින බෑනට නොදී වෙන කාට දෙන්නද කියන්නේ ඔය? ඒක තෝරා බේරා ගන්නට බිසෝට බාර දෙන්න. ඔය ඔය කිව්වේ? දැන් තියෙන්නේ මේ එවලා තියෙන ලියුම්වල තියෙන කාරණාව ඇත්තද කියලා හොයලා. ගෝලන් ලොකු එව්වා බලනකල් මේ ඉලන්දාරියා ඉන්නේ නෑ යන්ත. ඊට කමන්නේ. මම කියලා නිකන් ගෙදර හිටපොද. නිකන් ගෙදර හිටින්න දෙන්නේ කම් නෑ අර දඩබ්බරියා. ඔව්. ඕපෝනේ අම්මපානේ අපෝයි මට එන කේන්චි ඒක ගැන හිතනකොට අම්මා කවදා හරි ඌ මට ඇහුවනු දාට මං ඌට හිංගල රජ කාලේ දීපු වද 32ම දීලා හිටන් හිංගල නෙවෙයි එහෙනම් සිංහල රජ කාලේ ඒ දඬුවම් දුන්නේ රාජද්‍රෝහි හතුරන්ට නාමෙලා ඒ වගේ හතුරෙක් නෙවෙයිද? මොකද්ද නාමෙල් කරපු රාජද්‍රෝහී අපරාධය? ඈ? ඇයි ලොකියේ මේ මුළු මුවන් පැලස්සේ තියෙන රාජ්‍යයේ අනසක පතුරාගෙන ඉන්න මං කවුද? අනේ මං මේ මම දැන් ආපහු යන්න ඕන මාමන්ඩි. නෑ නෑ නෑ නෑ එහෙම යන්න බෑ පුතේ. එහෙම යන්න බෑ. මේ මේ මේ නැන්දම් මගෙන් මට බේරෙන්න බැරි වෙහි බත් වේලක් අන්ට නොදී මේ පුතාට යන්න දුන්නා කියලා. නේද ලොකෝ? ඒ මං කීවයි කියලා හිතාගන්න. කාලා යන්න. බේනම හොඳට බත් නෑ. ඔය ඇහුණද පුතාට බත් කාලම යන්නලු. ඔය ඇහුනේ ඔය කියන ඇහුනේ නෑ. ඊට නෝ පිස්සු. මේ <laughs> ඉක්මන් කරන්න ලොකු මැනිකේ මේ පුතා බඩගිනිත් ඇති ඉක්මන් කරන්න නෑ නෑ නෑ නෑ මට ඕන කෑම නෙමෙයි මට ඕන බිසෝව දැකලා ඈත් එක්ක ටිකක් කතා කර කර ඉන්න. මේ දැන් කෝ බිසෝ? ඉස්කෝලේ ගිහින්ද? ඈ මේ මේ බිසෝ ගැන දැහුවේ මයි පුතා. ඔව් බිසෝට ඉස්කෝලේ ගුවන්න්නන්ට යන්නේ නැතුව ඉන්නම බෑ. ඔදුව දැන් ඉස්කෝලේ. ඔව්. <laughs> ඉස්කෝලේ ඇති, ඔව් ඉස්කෝලේ ඇති. හරි. එහෙමනම් අපි යමුද ඉස්කෝලේට? මේ කැම ලැහැස්ති කරනකම් ඔව් පුතේ ඔව් ඔව් අපි යමු ඉස්කෝලේ පැත්තට ඒක හොඳයි භාගෙදා බිසෝ මෙලහකට මග එනවත් ඇති කොකටත් අපි යමුකෝ අම්මා අම්මා අර මිනිහා ගියාද යන්න හානේ දුව කොහෙද හිටියේ ඇංගිලා මං ඇංගුනේ නෑ එහෙනම් මං අපේ එළදෙනගේ අලුත්ම පැටවට මදු කොල කැව්වා. අනේ. <laughs> ඌ හරි ආසයි අම්මා ඒව ලොබටන්ට. එම්මා. ම්ම් අප්පච්චි ගියා දෙමිනියගේ දඬුකාරකේ නැගිලා. කොහෙද ගියේ? දුව මේ ඒ කිසිම දෙයකට කලබල වෙන්නේ නෑ නේද? මොන ආරංචියක් ආවත් ඇහුණත් මුලින්ම මොකද කරන්නේ කියන්ට බලන්න. ඈ ඒ ආරංචිය ගැන හොඳට ඇහුම්කම් දීලා ඉවසලා හිතලා මතලා නිසලව ඉඳලා කල යුතු දේ කිව යුතු දේ මොනවද කියලා තේරුම් බේරුම් කරගෙන ඊට පස්සේ <laughs> කවුද දුවට ඕවා ගැන කියා දුන්නේ වේද මාමද නෑ නෑ වේද සිය නෙවෙයි එහෙනම් ඉස්කෝලේ නෝනිද අපොයි නෑ එහෙනම් එන කවුද හරි හරි අර හතර කෝරලේ ඉන්න ආතම නැත්තං ආච්චි <laughs> අපොයි නෑ උන්දගේ කන් ඇහෙන්නවත් නෑද <laughs> එහෙනම් ඉස්කෝලේ ලොකු මහත්තයා වෙන්න ආපෝ ලොකු මහත්තයා මේ අලුත් මනමාලයාගේ විස්තරේ දන්නවල මිනිහා මෙහාට එන එක නවත්තලා හුඟක් කල් මං අහන්නේ ඔය ගුරුහරුකන් දෙන්න ඉස්සරහට ආවේ කවුද කියලා කවුද ඉතින් නාමල් මිසක් <laughs> මං හිතුවා නාමල් වෙන්න ඇති කියලා. වෙන කවුද ඒ වගේ හොඳ දේ කියලා දෙන්න ඉන්නේ? ඒ වුණාට ඉතින් අම්මට තාමත් බැරි වුණානේ. නාමල්ටයි මටයි පාඩුවේ විවාහ වෙලා ඉන්න ඉඩ දෙන්න කියලා අප්පච්චිට කියන්න. මං ඒක කෙලින්ම නොකීවට සියදා ස්වාරයක් අප්පච්චිට කීවදුවේ ඒවා නිකම් බීරියලියට වීණා ගායනා කෙරුවා වාගේ වුණා. මං විතරක් නෙවෙයි මේ ගෙදර අයිති වෙදසියා ඔය සම්බන්ධෙට ඉඩ දෙන්න කියලා අප්පච්චිට කියන්ට ගිහින් තව ඩිංගෙන් අර වේවැල් බස්තමෙන් ගුටි කන්ටත් ඉඳ තිබ්බා. මං හිතන්නේ දූගේ අප්පච්චියේ ඔළුව හොඳ නැහැ. ඔව්. එහෙමනම් මට තියෙන එකම තීරණේ තමයි අර සූර්යා කොටුවේ කළුමැණිකේ කුලීකාර එළවපු ස්වාරිස් එක පැනලා ගියා වගේ නෑ නෑ නෑ දුවේ හාලු වෙලා ඉන්නේ ඒ ස්වාරිස් හයරින් කාර් එළවාපු ඩ්‍රයිවර් වගේ කෙනෙක් එක්ක නෙවෙයිනේ මම මේ කියන්නේ ඒ හයරින් කාර් එළවන එක නරකයි කියලා නෙවෙයි නමුත් නාමයේ ඊට වඩා දාස් ගුණයක් අන්න අන්නේ මිනිහ අපච්චි ආවා මං යනවා අම්මා මං යනවා එපා යන්න එපා බිසෝ යන්න බිසෝ බිසෝ මුවන් පැලස්ස අද රංගපෑවෝ විජේරත්න වරකාගොඩ රම්‍යා වනිකසේකර රත්නාලාලනී ජයකුඩි සමග සුජීව මානගේ Thank you. මුවන් පැලස්ස රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න. පටිගත කළේ ජයන්ත චන්ද්‍රලාල් සමඟ සඳරුවන් ලියනගේ. මුවන් පැලස්ස නිෂ්පාදනය කරන්නේ නන්දා ජයමාන්න.